ධර්මදේශනාම මාලාවක් තුළින් අපි දේශනා කරගෙන ඉන්නේ සසරින් නිවනට. මොකද සසර ගැන දැන් හොඳට දන්නවා. සසර ගැන දැන් හොඳ අවබෝධයක් තියෙනවා. අවබෝධයක් නැති එකම තැන නිවන. ඒ ධර්මය අවබෝධ වෙනකම් සසර. ඒ නිසා ඒ ධර්මතාවය මේ භවයේදීම අවබෝධ කරගන්න තමයි සියලු දෙනාගේම ප්‍රාර්ථනාව බලාපොරොත්තු ආරමුණ. අපේ බලාපොරොත්තුවත් ඒකමයි ඒකටමයි බණ කියන්නේ. සසරින් නිවෙන්නට. පසුගිය දේශනාවල දේශනා කරගෙන ආව අපි හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දේ නැවත පිළියෙල වෙන ආකාරයයි. ඒ තමයි සසර. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දේ නැවත පිළියෙල වෙනවා නම් සසර. මේ පිළිබඳව පසුගිය දේශනාව දිගටම අහනවා. පිරිස අහන පිරිසට හොඳට තේරෙයි. ඥාන ටික ඉපදුනාද නැද්ද කියලා ඒකම පරික්ෂණය කරන්නත් ඕනේ. ඥාන කියන්නේ නුවණ. ක්‍රමානුකූලව ඥාන ටිකක් උපදිනවා. සම්මර්ෂණ ඥානය නාම රූප පරිච්ඡේද ඥානය උදේවේ ඥානය බංගහනු දර්ශන ඥානය බයතපට්ඨාන ඥාන ආධිනවානු දර්ශන ඥාන නිබ්බිදා ඥාන මුඤ්ඤිත කමඤ්ඤතා ඥාන පටිසංකානු දර්ශන ඥාන සංකාර උපේක්ෂා ඥාන සත්‍ය අනුලෝම ඥාන එතනින් ඉවරයි එහෙනම් ඒ කීයක් විතර දැනට උපදවාගෙන තියනද කියන එක පොඩ්ඩක් අපි Taman තුලින්ම පරීක්ෂණ කරලා හොයාගත යුතුයි. බුදුරජාණන් වහන්සේත් ඥාන තමයි උපදවාගත්තේ. තථාගතයන් වහන්සේ කියන්නේ නාම රූප දෙකක්. සිතහක් හා සිතුවිලි සතර මහා ධාතු කය බුදුරජාණන් වහන්සේටත් එච්චරයි. හැබැයි අපිට වඩා නෙමෙයි හරි ශ්‍රේෂ්ඨයි ඒවා. ඒ ඥාණයට මුළු කෝටි 10000ක් සක්වලවල් එකම මිදුලක් වගේ වුණා. ඒ අති විශිෂ්ට ඥානයක්. දස බල ඥාන. විශාරද ඥාන. ත්‍රිවිද්‍යා ඥාන. විදර්ශනා ඥාන, මනෝමය ඥාන, ඉද්දි විද ඥාන, ಪರಿචිත්ත විචානන ඥාන, ආශ්‍රව කේශර ඥාන, එයාගේ ඥානයයි. අපි කීයක් උපදවාගෙන තියෙනවද? සම්මර්ෂණ ඥානය. සම්මර්ෂණය කරගෙන යනවා. පරීක්ෂණය කරගෙන යනවා දැන් අපි. ඒ පරීක්ෂණය තුළින් අවබෝධය. ඒ තමයි නුවණ. පරීක්ෂණය තුළින් ලබා ගන්න සත්‍ය අවබෝධය, නිවැරදි අවබෝධය. ඒ පිළිබඳව පසුගිය දේශනාවේ ඉතිරි කොටස කියන්නේ. හේතු ප්‍රත්‍යයෙන් හටගත් දේ නැවත පිළියෙල වෙන ආකාරයයි. ඒකට කරුණු කීපයක් පෙර භවයේ කිව්වා. ඒ ස්ථාන හතරෙන් මනස අයින් කරන්න පුළුවන්. ස්ථාන කීපයක් තියෙන අයින් කරන්න පුළුවන්. උපාදානෙන් අයින් කරන්න පුළුවන්. කාම උපාදාන, භව උපාදාන, ditthi උපාදාන, අන්තවාද උපාදාන. මෙතනින් සංසාර ප්‍රවෘත්ති නවත්තන්න පුළුවන්. තෘෂ්ණාවෙන් සංසාර ප්‍රවෘත්ති නවත්තන්න පුළුවන්. මේක සයට ආකාර තෘෂ්ණාවගේ නිවීමම නිවනයි. සංස්කාරයන්ගේ නිවීම කර්මක්ෂය ඥානය ඒකත් නිවනයි. ආශ්‍රකේශර ඥානයත් නිවනයි. කැමැති තැනකින් අයින් කරන්න පුළුවන්. හැබැයි ඔය කොයි තැනින් අයින් කළත් අනිත් සියලුම දේවල් වැටෙනවා. එකයි අයින් කරන්න තියෙන්නේ. එක්ක සියලු ආශ්‍රවයන් ෂේ කරන්න ඕනේ. එක කර්මශය කරන්න ඕනේ. එක තෘෂ්ණාවශය කරන්න ඕනේ. තෘෂ්ණාවශය කළොත් උපාදානයක් නැහැ. නැත්නම් උපාදානෙන් ශය කරන්න පුළුවන්. පසුගිය සතියේ ඒ ධර්මතාවය දේශනා කළේ. හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නැවත පිළියෙල කරගත්ත අපි. එතනයි අපිට වැරදුනේ. ඒකට හේතුවක් තියෙනවා. අවිද්‍යාව. තණ්හාව. ඔන්න ධර්මතා දෙක නිසා හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නැවත පිළියෙල කරා. තමයි මේ පිළිබඳව ඇස පිළිබඳව කිව්වා, කන පිළිබඳව කිව්වා, නාසය පිළිබඳව පෞස්සුගේ සතිය කිව්වා. අද කියනවා දිව ශරීරය හා මනස. දිව අපේ ශරීරයේ ඉන්ද්‍රියක්. ඉන්ද්‍රිය කියන්නේ අධිපති, නායකත්වය ගන්න. මොකටද? රස විඳින්න. එයා නැතුව රස විඳින්න බෑ. දිව නැතු රස විඳින්න බෑ. එහෙනම් දිව බුදුරජාණන් වහන්සේ දේශනා කරන හේතු ප්‍රත්‍යයෙන් හටගන්න ධර්මතාවයක් අපි නැවත හදනවා. බලමු. දිව හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ. ඔව්. කොහමද? පෙරභවයේ කර්මයට අයිති ධර්මතාවයක් මේක. දිව කියන එක. ඇස කන නාසය දිව ශරීරය මනස ස්ත්‍රී පුරුෂ භාවය හෘදේ වස්තුව පුරාණ කර්මයක් එහෙනම් දිව පුරාණ කර්මයක් එහෙනම් හේතු හේවත් මූල ධර්මය කර්මයයි හැබැයි කර්මයට දිවල් හදන්න බෑ දිවල් හදන්න බෑ වර්තමානයේ ශක්තියන් හතරක් උපකාර කරගත්ත එක දැන් දන්නවා ඒත් හොඳට බනහලා තියෙන නිසා පටවියාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕචා අයිති මේක ශරීරයට දිව සම්බන්ධ වෙලා තියෙන ශරීරයත් එක්ක කාය ප්‍රසාද රූප කියන පාලනය කරන්නේ ජීවිත ඉන්ද්‍රිය රූපෙන් එහෙනම් වර්තමානයේ සුද්දාෂ්ටක කලාපය ප්‍රත්‍ය කරගෙන තියෙනවා උපකාර කරගෙන තියෙනවා හැබැයි මේ සුද්දාෂ්ටක කලාපය චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳින බවක් දන්නවද ලක්ෂයක් තත්පරය ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තුළ මේ සුද්දාෂ්ට කලාපේ ඉපද බිඳිනවා හැබැයි කම්ම චිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් නැවත නැවත නැවත නැවත හදනවා දිවේ අඩු වැඩි නැවත නැවත හදනවා කර්මයෙන් අඩු වැඩි හදනවා කර්ම ශක්තිය තියෙන තාක්කල් සිතේ ප්‍රවෘත්තිය තියෙන තාක්කල් අඩු වැඩි හදනවා සීත උෂ්ණ සමව පවතින තාක්කල් අඩු වැඩි හදනවා. ගන්න ආහාරේ අඩු වැඩි හදනවා. එහෙනම් වර්තමානයේ ප්‍රත්‍ය ධර්මයේ පෙර භවයේ මූල ධර්මයේ හේතුයි. උපන් ධර්මයක් සකස් වෙච්ච ධර්මයක් දිව. හැබැයි අපි දිවෙන් රස විඳිනවා. වෙන කිසි දෙයක් කරන්න බෑ. රස විතරයි දැනගන්න පුළුවන්. දිවෙන් රසයක් දැනගත්තාම සිතක් හැදෙන බව දන්නවා. ඒකට කියනවා ජීවහා විඥාන. දිවයි බාහිර රසයයි දෙක එකට සම්බන්ධ වුණාම දෙකේම නැති දෙයක් සිතක් හැදෙනවා රස දැන ගැනීමේ සිතක්. අපි දිවටත් කැමතියි. බාහිර රසයටත් කැමතියි. ඒ නිසා හටගන්න සිතටත් කැමතියි. කර්ණ තුන එකතු කරන ස්පර්ශයටත් කැමති ස්පර්ශය නිසා සිත බලවත් වෙනවට හේවත් චේතනාව හේවත් කර්මයටත් කැමති. ජීවහා සම්පස්සජා චේතනා චිව්වා දිව සම්පස්ස බාහිර රස ස්පර්ශ ජීව සම්පස්සජ එතකොට ඒ අනුව සිත ජීව විඥානීය කරුණ තුන එකතු කර ස්පර්ශය ස්පර්ශය නිසා නැවත බලවත් වෙනවා රස දැනගන්න කෙනෙක් නැහැ පුච්චලෙක් නැහැ මට රසයි කිව්වොත් ඒක වැරදි මට තිත්තයි කියලා කිව්වත් ඒත් වැරදි හේතු ඵල අතීතයේ මූල හේතුව කර්මයයි වර්තමානයේ ප්‍රත්‍ය ධර්මය සුද්දාෂ්ටක කලාපය හා කම්මචිත ඍතු ආර කියන හතරයි. එතකොට හේතු ප්‍රත්‍යයයි හේතු ප්‍රත්‍යයෙන් හැදිච්ච දේ නැවත හදනවා රස තණ්හාවෙන්ද. රස තණ්හාව තියෙනත් තණ්හාව සසරට හේතුද නිවනට හේතුද? තණ්හාව සසරටයි හේතු. දැන් එහෙනම් ආයි සසරට හැදුවද? හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත ධර්මතාවය නැවත හැදුවා මහණෙනි කර්මයයි. ඒ කර්මයෙන්නේ අපව හදන්නේ. දැන් පෙර භවයේ මූල ධර්මය කර්මයයි. ඒතකොට දැන් වර්තමානයේ දිවට කැමති ඇයි බාහිර රස විඳින්න පුළුවන් හොඳට. රසයටත් කැමති. දෙක නිසා හැදෙන සිතටත් කැමති. කරුණු තුන එකතු කරන ස්පර්ශයටත් කැමති ස්පර්ශය නිසා සිත බලවත් වෙනවටත් කැමති චක් ජීවා සම්පස්සජා චේතනා චේතනා කිව්වේ කර්මය දැන් එනකොට හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත ධර්මයේ ධර්මයක් නැවත පැවැත්ම පිණිස හැදුවද ඉතින් නිවන් දකින්න බෑ ආය හැදුවොත් නිවන් දකින්න දැන් බුදුරජාන් වහන්සේ මෙතනදී මොකද්ද කියන්නේ එතකොට? මහණෙනි හේතු අයින් කරන්නකෝ. ඒතර හේතු අයින් කරන්නේ කොහොමද? දැන් පෙර භවයේ හේතු අයින් කරන්න බෑ. පෙර භවයේ හේතුයේ ප්‍රතිඵලයක් හැටියට ලැබිලා තියෙන්නේ. කර්මයට අනුරූපව හැදෙන හේතුයෙන් හැදිලා තියෙන්නේ. දැන් හේතුයෙන් හැදිච්ච ධර්මතාවය දැන් ක්‍රියාත්මක වෙනවා වර්තමානයේ මේ මොහොතේ. කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතර උපකාර කරගෙන ක්‍රියාත්මක වෙන දිව. එකෙන් විඳිනවා රස හැදෙනවා සිත කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශය ස්පර්ශය නිසා බලවත් වෙනවා ප්‍රණීත රසයට කැමතිද නැද්ද කැමතියි එතකොට දිවටත් කැමතියි තණ්හාව තියෙනවා රසයටත් කැමතියි තණ්හාව තියෙනවා ඒ දෙක නිසා හැදෙන සිතටත් කැමතියි. එතනත් තණ්හාව තියෙනවා. කර්ණ තුන එකතු කරන ස්පර්ශයටත් කැමති ස්පර්ශය නිසා සිත බලවත් වෙනවටත් කැමති ඒ හින්දා හෙටත් ප්‍රණීත ආහාර ඕනේ. සිතුවිලි පහළ වෙන්නේ නැද්ද? දැන් එතකොට මොනවද සකස් කරලා තියෙන්නේ? කර්ම. ඒ හෙටත් ප්‍රණීත ආහාර ඕන කියනකොටම හෙට ගැන බලාපොරොත්තුවක් තියෙනවා. එහෙනම් සසරට බැඳිලාද නැද්ද? සසරට බැඳිලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එන හේතු අයින් කරන්නකෝ. දැන් හේතු අයින් කරන්නේ කොහොමද? අවිද්‍යාව අයින් කරන්න. තණ්හාව අයින් කරන්න. උපාදානය අතහරින්න. ආශ්‍රව අතහරින්න. කර්මශේ කරන්න. හැබැයි ඔක්කොම කරන්න දෙයක් නැහැ එකයි කරන්න තියෙන්නේ. නැවත කර්ම හදන්න නැති තැනට මනස ගන්නවා. නැවත කර්ම සකස් නැති තැනට. ඇයි? මූල ධර්මය කර්මයක් කර්මයක ප්‍රතිඵලයක් භුක්ති විඳින ගමන් නැවතත් කර්ම කෙරුවොත් ඊගා භවයට යන්න වෙනවා. එහෙනම් තථාගතයන් වහන්සේ මෙතෙන් දේශනා කරන හේතු ප්‍රත්‍යයෙන් හටගත් ධර්මයන්ගේ නැවත පිළියෙල වීමක් තියෙනවා. එහෙනම් නැවත පිළියෙල නොවෙන්න නම් මූල හේතු අයින් කරන්න ඕනේ කර්ම. කර්ම කියන්නේ චේතනා. චේතනා භික්කවේ කම්මං වදාන. මානෙනි මම චේතනාම කර්මයේ වශයෙන් පනවන. එහෙනම් සිත බලවත් වෙන ස්වභාවයටපත් වෙන්න දෙන්නේ. දැනුණා නම් දැනුණා විතරයි. පෙනුණා නම් පෙනුණා විතරයි දිත්තේ දිත්ත මත්තං. ඇහුණා නම් ඇහුණා විතරයි සුතේ සුත මත්තං. දැනුණා නම් දැනුණා විතරයි මුතේ මුතමත්තං මනසින් ගත්තනම් ගත්තා විතරයි විඤ්ඤාතේ විඤ්ඤාතමත්තා. එතකොට කර්ම සකස් වෙනවද? ඉතින් එතන ඉවරයි. එතන ඉවරයි. සසරෙන් නිවනට. එහෙම නැත්නම් හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නැවත පිළියෙල කරොත් රස තණ්හාව නිසා දිවටත් කැමති රසයටත් කැමති දෙක නිසා හැදෙන සිතටත් කැමති කරුණු තුන එකතු කරන ස්පර්ශයටත් කැමති ස්පර්ශයෙන් බලවත් වෙනවටත් කැමති රස තණ්හාවේ තියෙන උපාදානය නිසා තණ්හා උපාදාන උපාදාන පත්‍ය භව ආයි හදුව භවයක් දැන් ආයි භවයක් ඕනද ඕන්නම් යන්නත් පුළුවන් ගැටලුවන්නේ අර ප්‍රවෘත්තියට ඉඩ දීලා තමන්ගේ වැඩ කටයුතු එදිනදා කරගත්තාම කිසිම ගැටලුවක් නැහැ. සතියක් නැහැ, යෝනිසෝ මනසිකාරයක් නැහැ. ගලාගෙන යයි ප්‍රවෘත්තිය. හැබැයි ඊට පස්සේ වෙන වැඩේට නම් මට අප වෙන්න බෑ. එයි. රස තණ්හාව ඇතුව පරලම යන්නේ කොහෙද උපදින්නේ? പ്രേත ලෝකේ. අන්න එතනයි තියෙන භයංකාරත්. ඒකයි බුදුරජාන් වහන්සේ මේ සසරින් ගලවන්න හදන්නේ. සසරෙන් මොන මුදවන්න හදන්නේ. රසයට ඇලුණු පුච්චල නැවත එනවා ඒ ආහාර පාන හොයාගෙන. ඒ නිසා යට කියන പ്രേත කියලා. ඉන්නවද പ്രേත ආත්ම භවෙ? ඔව්. එහෙනම් ඒ තෘෂ්ණාව හින්දා නෙමෙයිද? එහෙනම් හේතුන්ගෙන් හටගත්ත ධර්මතාවය නැවත පිළියෙල කරගත්තද? ඔව්. පිළියෙල කරගත්තොත් මොකද කරන්නේ? දැන් පිළියෙල වෙච්ච විදිය බලන්නකෝ. පුජ්‍යලෙක්ද මේ රස විඳින්නේ? ඒත් නෑ. බාහිර රසය කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච දෙයක්. දිව කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච දෙයක්. ඒතර සතර මහා ධාතු කොටාස දෙකක් එකට සම්බන්ධ වෙලා සිතක් හදනවා. ඒ නාම ධර්මයක්. ඒ දිවටත් කැමති රසයටත් කැමති ඒ සිතටත් කැමති එතකොට තණ්හාව නැමැති නාම ධර්මයක් උපදිනවා. තෘෂ්ණාව කියන්නේත් නාම ධර්මයක්. දැන් බලන්නකෝ. ඒතර නාමයේ ඊගාව රූපයට ප්‍රත්‍යයද? එයි මේ තණ්හාව නිසා ඊගාවත් ගිහිල්ලා හදනවනේ දිවක්. ඊගාව භවෙත් ඇහැකුත් හදනවා, කනකුත් හදනවා, නාසයකුත් හදනවා, දිවකුත් හදනවා, ශරීරෙකුත් හදනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි. අවිද්‍යාව හේතුවෙන් මේ සතර මහා ධාතුන්ගේ අඩු වැඩි හැදෙනවා. තෘෂ්ණාව හේතුයෙන් මේ සතර මහා ධාතුන්ගේ අඩු වැඩි හැදෙනවා. ස්වභාවය හැදෙනවා. ඒ කියන්නේ කර්මයෙන් හැදෙනවා කියන්නේ. එතකොට කර්ම හේතුයෙන් මේ සතර මහා ධාතුන්ගේ ස්වභාවය හැදෙනවා. ආහාරයෙන් හැදෙනවා. හරිද ඒක? ආහාරය අයින් කරනවද? බෑ. බෑ. රැටත් මොන හරි වනේ. ඔව්. ගිලම්පසටියක් අත්තෝනේ. නේ. ඔව්. ඒතර ආහාර අයින් කරන්න බෑ. හොඳයි. එතකොට කර්ම අයින් කරන්න. චේතනා බලවත් වෙන සිත අයින් කරන්න පුළුවන්, තණ්හාව අයින් කරන්න පුළුවන්, අවිද්‍යාව අයින් කරන්න පුළුවන්. හැබැයි ඔය කරුණු තුනක් අයින් කරන්න නැහැ. ඔය කරුණු තුනෙන් එකයි අයින් කරන්න ඕනේ. තණ්හාව අයින් කරාම ඒ සිතවිල්ල අයින් කරගත්තොත් කර්ම සකස් වෙන්නේ නැහැ. ඒ නාම ධර්මයන් සකස් වෙන්නෙත් නැහැ. අවිද්‍යාව නැමැති නාම ධර්මය සකස් වෙන්නෙත් නැහැ. එහෙනම් එතනින් ඉවරයි. තේරෙනවද කියන එක ගැඹුරුද? පැහැදිලිද කියන එක. එක ධර්මතාවයේ අයින් කරන්න තියෙන. එකම ධර්මතාවයයි. ඒතර ඒ ධර්මතාවයේ ආයශ එක චිතක්ෂණයයි. ගොඩාක් ආයශක් නෑ. එක චිතක්ෂණයක් ආයශ තියෙන. අයින් කරන්න තියෙන එක චිතක්ෂණයක්. කරගන්න බැරුව නිසා. ඇයි? තෘෂ්ණාව කියන ඇලෙන සිත හටගන්න එක චිතක්ෂණයක් තුල. කර්මය නැමැති නාම ධර්මයන් හටගන්න එක චිතක්ෂණයක් තුල. උපාදානයේ නැමැති නාම ධර්මයන් හටගන්නේ එක චිතක්ෂණයක් තුල. ආශ්‍රව නැමැති නාම ධර්මයන් හටගන්නේ එක චිතක්ෂණයක් තුල. ආශ්‍රව වලින් අයින් කරනවද? කර්ම වලින් අයින් කරනවද? තෘෂ්ණාවෙන් අයින් කරනවද? උපාදානෙන් අයින් කරනවද? හතරක් අයින් කරන්න නැහැ. ආශ්‍රවකේ සරඥාණයෙන් ඉවරයි. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthියාශ්‍රව, අවිජ්ජාශ්‍රව. සියලු ආශ්‍රවයන් සේවෙච්ච බව දැනගන්නා වූ නුවණ ආශ්‍රවක්ෂර ඥානයයි. එතෙන්දි කර්ම සකස් වෙන්නේ. ඇයි අවිද්‍යාවට ප්‍රත්‍ය වෙන්න දෙන්නේ? කර්ම සකස් වෙන්නේ. කර්ම සකස් වෙන්නේ නැහැ. ඒතකොට තෘෂ්ණාවත් එතන ඉවරයි. තණ්හාව තියෙනකන් කර්ම කරනවා. ඒතකොට තණ්හාව නැත්තම් උපාදානයක් නැහැ. දැන් කොතනින්ද අයින් කරන්නේ? කැමති දැනකින් අයින් කරන්න පුළුවන්. හැබැයි ඒ හතරම නාම ධර්ම. තණ්හාව සිතවිල්ලක් විතරයි. කර්ම සිතවිල්ලක් විතරයි. තදින් අල්ලා ගැනීම හේවත් උපාදානය සිතවිල්ලක් විතරයි. ආශ්‍රව කියන්නේ ඇලෙනවා චන්දරාගයයි. ඒ සිතවිල්ලක් විතරයි. සිතවිල්ලක් අයින් කරන්න තියෙන්නේ. පැහැදිලිද කියන එක? දැන් නාම ධර්ම දෙකක් නෙමෙයිද ක්‍රියාත්මක වෙන්නේ? රූප ධර්මයි නාම ධර්මයි රූප ධර්මයි නෙමෙයිද ක්‍රියාත්මක වෙන්නේ? සිතහ සිතුවිලි බාහිර සතර මහා ධාතුවේවත් රූපයන් එක්ක නෙමෙයිද ක්‍රියාත්මක වෙන්නේ? පුජ්‍යලේද රස විඳින්නේ? නෑ. පුජ්‍යලයකුත් නෑ, කෙනෙකුත් නෑ, සත්‍යයකුත් නෑ. මේ නාම රූප දෙකක් නේද මේ සිද්ධ. ඒතර මේ නාම රූප දෙකම හේතු ප්‍රත්‍යෙන්ද? ඔව්. ඒ දිවයි රසය නිසා රස දැනගන්න සිත හේතු ප්‍රත්‍ය නෙමෙයිද? හේතුඵල නෙමෙයිද? ප්‍රත්‍යයෙන් නෙමෙයිද හටගත්තේ? හේතුන්ගෙන් නෙමෙයිද හටගත්තේ. කර්ණ තුන එකතු කරේ ස්පර්ශයයි. දිවට බාහිර රසයක් ස්පර්ශ වුනේ නැත්නම් ඉදිරි ධර්මතා තුනම හදන්න බෑ. රස දැනගැනීමේ සිත හැදෙන්නෙත් නෑ. කර්ණ තුන එකතු වෙ ස්පර්ශ වෙන්නෙත් නෑ. විඳින්නත් බෑ. සිත බලවත් වෙන්නෙත් නෑ. පැහැදිලිද කියන එක? ඔව්. එහෙනම් අන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙකුට අයින් කරන්න ඕන නම් අවිද්‍යාව නිරුද්ධ කරන්න, තණ්හාව නිරුද්ධ කරන්න, කර්ම නිරුද්ධ කරන්න. එතන ඉවරයි. හැබැයි ওই ධර්මතා තුනක් අයින් කරන්න නැහැ. එකයි අයින් කරන්න තියෙන්නේ. එක තෘෂ්ණාව, එක කර්මශය. එක අවිද්‍යාවෙන් විද්‍යාවට. දැන් පැහැදිලි දැන්. එහෙනම් හේතු ප්‍රත්‍යයෙන් හටගත් ධර්මතාවයන් නැවත අපි පිළියෙල කරගන්නවද මෙච්චර කාලයක් පිළියෙල කරගෙනනේ මේ වර්තමාන භවයට එනකන් ආවේ. ඒතර පෙර භවයට කලින් භවයට අපිට අවිද්‍යාව තිබ්බා. තණ්හාවක් තිබ්බා. ඒ අනුව කර්ම කළා. ඒතර ඒ අනුව එකේ ප්‍රතිඵල භුක්ති විඳ පෙර භවයේ පෙර භවයට අපිට අවිද්‍යාව තිබ්බා. තණ්හාව තිබ්බා. ඒ අනුව කර්ම කළා. ඒ අනුව ඒ කර්ම වල ප්‍රතිඵල භුක්ති විඳින්න මේ භවයට ආවා. එතකොට හේතු ප්‍රත්‍යයෙන් පිළිල වෙච්ච දේ හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච දේ නැවත පිළිල කරගෙන නෙමේ දාවේ තේරෙනවද කියන එක. වර්තමානයේත් එහෙනම් හේතු ප්‍රත්‍යයෙන් සකස් කරගන්න දේ නැවත පිළියෙල කරගන්නවද ඊගාව භවයට? නැත්. ඒ නිර්වාණ අවබෝධයයි. ඒ නිර්වාණ අවබෝධයයි. ඒ හේතු ප්‍රත්‍යයෙන් අපි ගමු ශරීරය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ශරීරය හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ ධර්මතාවයක්. කොහොමද හේතු ප්‍රත්‍යයෙන් කියන්නේ? මේ ශරීරය ඇති කර්මයට. කර්මයෙන් සකස් වෙච්ච එකන්නේ. ඒකනේ කෙනෙක්ගේ අතක් නැහැ. කෙනෙක්ගේ අත් දෙක නැහැ. කෙනෙක්ගේ කකුලක් නැහැ. කෙනෙක්ගේ කකුල් දෙකම නැහැ. කෙනෙක්ගේ අතපය හතරම නැහැ. කෙනෙක්ගේ බෙල්ල මෙහෙම හරවලා ඉවලා තියෙනවා. කෙනෙක්ගේ ඇස් දෙක උඩ ඇරලා ඉවලා තියෙනවා. නැද්ද? කෙනෙක්ගේ කොන්ද කඩලා ඉවලා තියෙනවා. කො නවලා ඉවලා තියෙනවා. ඒක තුනටිය පණ නැහැ. ජීවිතේම ඉන්නේ තොටිල්ලේ. ඇයි? කවුද හෙදුවේ? අම්මට අම්මයි තාත්තයි බොහොම සම්පූර්ණව තියෙන ඉන්ද්‍රියක්. දරුවා තොටිල්ලේ ඉන්නවා ගෙදර. නැද්ද? ඇයි? කවුද එහෙනම් මේක හැදුවේ? කර්මයයි හැදුවේ. තමන්ගෙම වරදවාගත්ත සිතුවිලි හැදුවේ මේ ස්වභාවය. කාගේ හරි තුනටිය කැඩුවා. දැන් බුදුරජාන් වහන්සේටත් එවැනි විපාකයක් දුන්නා කියලා ඔයත් දන්නවා නේ. අර මල්ල පොරසූරෙක් ඒ පුච්චලෙක්ගේ උස්සලවිලා ඇන්න බිම පෙර භවයක ඈත භවයක යා මහා ගරුණ පුච්චලිය ඉතින් අඬ ගහලා එදා බොසත්යන් වහන්සේ හරි ශක්තිමත් ඉතින් අඬ ගහලා උස්සලා එන්න බිම කැඩුණා කොන්දේ ඊට පස්සේ ආයෙ උස්සලා අරන් දුන්නා කොන්දේ ටික දැන් ඊට පස්සේ හරි ගියා බුදුරජාණන් වහන්සේට කොන්දේ අමාරුවක් ආවා නේ තර කර්මයෙන්ද හිතුවේ තුනට යමාරක් තිබ්බා බුදුරජාණන් වහන්සේට. ඒ නිසා ධර්ම දේශනා කරන අවස්ථාවේදී සාරිපුත්තට කියනවා. මොග්ගල්ලානට කියනවා. සාරිපුත්ත මගේ පිට දිගේ ටිකක් ඉදලා මම විවේක අරන් එන්න. දහම් දේශන්ට. කියලා නැගිටලා ගියා. අනන්ත තියෙන සූත්‍රවල එහෙම. ඇයි ඒ? එහෙනම් මේ ශරීරය නැමැති මේ සතර මහා ධාතුන්ගේ මේ පටන් ගැනීම ඒ හැඩය පැවැත්ම කවුද තීරණය කළේ? කර්මයයි. පෙර භවයේ කර්මයයි. එහෙනම් ඒ හේතු. එතකොට දැන් ප්‍රත්‍ය මේකට මොකද? සතර මහා ධාතු ගෙන්නේ මේක හැදලා තියෙන්නේ. කැඩිච්ච එකක් හරි බිඳිච්ච එකක් හරි අතක් නැති කකුලක් නැති එකක් හරි අද වෙච්ච එකක් හරි මොකක් හරි ඒ සෑම දෙයකටම සතර මහා ධාතුවා සුද්දාෂ්ටක කලාපේ නෙමෙයිද ප්‍රත්‍ය කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් නෙමෙයිද නැවත නැවත නැවත නැවත හදන්නේ ඒතර හේතු ප්‍රත්‍යෙන් නෙමෙයිද හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච දේ නැවත අපි පිළියෙල කරගන්නවා ඒ කොහොමද? ශාරීරියට කැමති. කැමතිද නැත්? තණ්හා. මහණෙනි පිය රූපං සාද රූපං එත්තේසා තණ්හා උපච්චමාන උපච්චති. මේ ලෝකයේ යම් තැනක ප්‍රිය ස්වභාවයක් තියනවාද මිහිරි ස්වභාවයක් තියනවාද මහණෙනි එතන තණ්හාව උපදිනවා. එතන තණ්හාව ලගිනවා. එතන තණ්හාව පෙළපදියම් වෙනවා. දැන් හොඳයි. මේ ශරීරය අද මහ පොළොවට පතිත වුණොත් කැමැතිද සිත බැහැර වෙලා? කවුද කැමති? කිසි කෙනෙක් කැමති නෑ. එහෙනම් මේකට තෘෂ්ණාව තියෙනවද නැද්ද ශරීරයට? තියෙනවා. ඒකෙන් ලබන්නේ බාහිර පහස, සීතෝෂ්ණ දෙක විතරයි ගන්න පුළුවන්. ඒකටත් කැමතිද? ඒකත් ප්‍රිය ස්වභාවයෙන්, මිහිරි ස්වභාවයෙන් යුක්තයි. ශරීරයට දැනෙන පහස. ඒකටත් සිත ඇලෙනවා. ඒ දෙක නිසා හැදෙනවා කාය විඥානයක්. ඒ සීත උෂ්ණ පිළිබඳව දැනගැනීමේ සිතක් හැදෙනවා. ඒකටත් ප්‍රියයි. නැද්ද? ඒ සිතටත් ප්‍රියයි. ඒ කාරණා තුන එකතු කරන්නේ ස්පර්ශය ස්පර්ශයටත් ප්‍රියයි. ස්පර්ශය නිසා සිත බලවත් වෙනවා. ඒකටත් ප්‍රියයි. කාය සම්පස්සජා චේතනා. සිත බලවත් වෙනකොට චේතනා කිව්වා. කාය කිව්වා ශරීරයට බාහිර පහස දෙක නිසා හැදෙන සිත කර්ණ තුන එකතු කරන ස්පර්ශය ස්පර්ශය නිසා බලවත් වෙනවා. කාය සංපස්සජ චේතනා. ඒ කරුණු සියල්ලටම සිතින් ඇලිලාද නැද්ද? තණ්හාව තියනවද නැද්ද? ආයි කර්ම කරනවා. දැන් හේතු ප්‍රත්‍යයෙන් සකස් කරගෙන ආපු දේ නැවත ආයි පිළිල කරගන්නවා. ශරීරයට තෘෂ්ණාව තියෙන තාක්කල් නැවත ශරීරයක් හදනවද නැද්ද? හදනවා. එතකොට නැවත ශරීරයක් හදන්නේ එහෙනම් හේතු ප්‍රත්‍යයෙන්ද හදන්නේ? ඒ පෙර භවයත් හේතු ප්‍රත්‍යයෙන්ම සකස් කරගෙන ආපු දේ නැවත පිළියෙල කරගන්නවා නම් ඒකටත් හේතු ප්‍රත්‍යය නෙමෙයිද? ඒ මොකද්ද? වර්තමානයේ කර්ම කරනවා. කාය උපකාර කරගෙන කර්ම කරන කර්ම තුනක් තියෙනවා. සත්තු මරණ හොරකම් කරනවා ලාමක සේවනයන් කරනවා. නැද්ද? අන්න කාය කර්ම. එතකොට දැන් කාය උපකාර කරගෙන කර්ම කළා සිත බලවත් ඊගාව භවයට කයක් හැදෙනවද? කයක් ශරීරයක් නෙමෙයි හැදෙන්නේ සතර මහා ධාතුන්ගේ පටන් ගැනීමක් හැඩයක් ක්‍රියාත්මක භාවයක් ප්‍රවෘත්තියක් පැවැත්මක් පෙර භවයෙන් එන හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නැවත පිළියෙල කරගන්නවද නැද්ද? තථාගතයන් වහන්සේ දේශනා කරනවා කර්ම කෙලුවොත් නැවත පිළියෙල වෙනවා. හොඳයි කර්ම නොකෙරුවොත් නැවත පිළියෙල වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අවිද්‍යාවයින් කරන්න. කය පිළිබඳව තියෙන අවිද්‍යාවයින් කරන්න. ඒතර කය කියන්නේ පුජ්‍යලෙක් සත්වෙක් නෙමෙයි, කෙනෙක් නෙමෙයි, ජීවියෙක් නෙමෙයි. සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලියක්, සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාවලිය, හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක්. චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳිනවා. කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් නැවත නැවත නැවත නැවත හදනවා. හැබැයි ඒක උපකාර කරගෙන ආයි කර්ම කරනවා. ඇයි අවිද්‍යාව නිසා. නොදන්නා කම නිසා, නොතේරෙන නිසා, නොවැටහෙන නිසා, මෝහය නිසා. එහෙනම් ඒතර හේතු ප්‍රත්‍යයෙන් දැන් හටගෙන තියෙන්නේ. ඒකේ ක්‍රියාව ගෙනියනවා. එතකොට හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නැවත භවයකට පිළියෙල කරගන්නවද නැද්ද කියන තීරණය තියෙන්නේ වර්තමාන භවයේ. ඊගා භවයකට ගෙනියනවද නැද්ද කියන එක. එහෙනම් ගෙනියන්නේ නැති වෙන්න නම් මොකද්ද තථාගතයන් වහන්සේ අයින් කරන්න කියන්නේ? චන්දරාගය අයින් කරන්න. ඒතර ශරීරයේ තියෙන චන්දරාගය ගත්තාම සියලුම කේවා අයින් කරන්න වෙනවා. මොනවද? කෙස් වලට, ලොම් වලට, නිය වලට, දත් වලට, සම්, මස් නහර, ඇට, ඇටලඳ වකුගඩු අක්මාව, පෙනහල්ල, පපමස හෘදය, බොක්ක, බඩවැල්, පිත්තාස, දිරෝපආහාර, නොදිරෝපආහාර මොළ. කෙලසම සොටු කඳුළු දහඩිය ලේ සැරව පිත මේද තෙල් උරුණු තෙල් සඳ මිදුණු මුත්‍රා ඔය ඔක්කොටම තියෙන ආසාව ඇල්ම කැමැත්ත තෘෂ්ණාව බැඳීම චන්දරාගය අයින් කරන්න. එහෙනම් ඊගාවට එතකොට හැදෙනවද එක? එතනින් ඉවරයි. හැබැයි ඒ චන්ද්‍රාගය තෘෂ්ණාව ඇල්ම කැමැත්ත ආයි තිබුණොත් කර්ම ඒ මේක ආරක්ෂා කරගන්න සත්තු මරනවා. මේක ආරක්ෂා කරගන්න හොරකම් කරනවා. මේක රකින්න මේකේ ආස්වාද විඳින්න ලාමක සේවනයන් කරනවා. කරන්නේ කර්ම නෙමෙයිද? එන හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නැවත පිළියෙල කරගන්නවා තව භවයකට නොදන්නකම නිසා නොතේරෙනකම නිසා නොවැටහීම නිසා මුලාව නිසා අවිද්‍යාව නිසා ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරන අවිච්ඡපච්ච සංඛාරා අවිද්‍යාව යම් කිසි කෙනෙකුට තියෙනවද එයා සංස්කාර කර්ම හදනවා කර්ම හදනවද ප්‍රතිසන්දි විඥානයක් එහෙනම් ආයි භවයක් තියෙනවද දැන් ඒතොර නිවන් දකින්න පුළුවන්ද? දැන් එහෙනම් ඒතොර නිවන් දකින්නවා කියන එක ලැබෙන්නේ අර මරුණට පස්සේ ගහන මේ දැන්නීමෙන්ද? ඒ ගහන්නේ නමක් එහෙම ගහලා ඔයාලට නිවන් සප ලැබේවා. දැන් ඒකෙන්ද ලැබෙන්නේ? දැන් එහෙම නැත්නම් මේ භවයේදීද ලැබෙන්නේ? ක්ලේශ පරිනිර්වාණ ස්කන්ධ පරිනිර්වාණ දෙකයි. ඉස්සෙල්ලාම නිවෙන්නේ කෙලෙස්. ඒතර කෙලස් නිවුණනම් කර්මශයයි. කෙලස් තියෙනකන් කර්ම කරනවා. සිත කෙලසෙනකන් සිත අපිරිසිදු වෙනකන් සිත දෝෂ වෙනකන් කර්ම කරනවා. ලෝභය තියෙනවා නම් කර්ම කරනවා. නේද? දේශය තියෙනවා නම් කර්ම කරනවා. මෝහය තියෙනවා නම් කර්මය කරනවා. මානය තියෙනවා නම් කර්ම කරනවා. දිට්ඨිය තියෙනවා නම් කර්ම කරනවා. විචිකිච්ඡාව තියෙන තාක්කල් කර්ම කරනවා. තීන මිද්‍ය උද්දච්ච හිරික අනෝතප්ප ලැජ්ජ නැහැ බය නැහැ. ඒවා තියෙන තාක්කල් කර්ම කරනවා. එහෙනම් කර්ම කෙරුවොත් එහෙනම් කෙලස් එතකොට ඉස්සෙල්ලාම පිරිණිවෙන්නේ කෙලස් නෙමෙයිද? ඒ තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. සෝපදිශේස අනුපදිශේස. නිර්වාණය දෙආකාරයි. ඒතර ඉස්සෙල්ලාම පිරිණිවෙන්නේ කෙලස්. ඊට තමයි රහතන් වහන්සේ කියන්නේ. ඊට පස්සේ ස්කන්ධ පරිණිරවාණය. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ නිවීම. ඉස්සෙල්ලා කෙලෙස් වල නිවීමයි තියෙන්නේ. ඊට පස්සේ අවසානයේ තමයි චුතියදී තමයි රූපේ ප්‍රවෘත්ති ඉවරයි රූපස්කන්ධේ ප්‍රවෘත්ති ඉවරයි වේදනාස්කන්ධේ ප්‍රවෘත්ති ඉවරයි සංඥාස්කන්ධේ ප්‍රවෘත්ති ඉවරයි සංස්කාරස්කන්ධේ ප්‍රවෘත්ති ඉවරයි ඒ කර්මශය කළානේ සංස්කාරස්කන්ධේ ප්‍රවෘත්ති ඉවරයි විඥානස්කන්ධේ ප්‍රවෘත්ති ඉවරයි. ඇයි පෙර භවවල අපිට මේක ඉවර කරගන්න බැරි උනේ. හේතු හැදුවා නේද? දැන් එහෙනම් හේතුන්ගේ ඵලද අපි භුක්ති විඳින්නේ. හොඳයි මේ භවයේ හේතු හදන්න නැතුව හිටියොත් දැන් කරන්න දෙයක් නැහැ නේ පෙර භවයේ දැන් හේතු හදාගත්තානේ. දැන් හේතු වල ප්‍රතිඵලනේ භුක්ති විඳින්න. විඥානය කියන්නේ හේතුන්ගේ ඵලයක්. ප්‍රතිසන්දි විඥානය කියන්නේ සංඛාරපච්චය විඥානං. එතකොට නාම රූප කියන්නේ විඥානයේ ඵලයක්නේ. විඥාන පත්‍ය නාම රූපං. එතකොට සලායතන කියන්නේ වර්තමානයේ ඵල නෙමෙයිද? ආයතන හයක් නැද්ද වර්තමානයේ? ඉතින් නාම රූපච්ච සලායතන. එතකොට ඒ ආයතන හයක් තියෙනවා නම් ස්පර්ශ හයක් තියෙනවා. සලායතන පත්‍ය පස්ස වර්තමානයේ නැද්ද? එහෙනම් පෙර කර්මයන්ගේ ප්‍රතිඵල නෙමෙයිද භුක්ති විඳින්නේ? එහෙනම් ඒ ස්පර්ශ හයට විඳීම් හයක් සිද්ධ වෙනවද? වර්තමානයේ? ඔය එහෙන් විඳිනවා. කනෙනුත් විඳිනවා. නාසයනොත් විඳිනවා. දිවෙනොත් විඳිනවා. කයනොත් විඳිනවා. මනසිනොත් විඳිනවා. එහෙනම් වර්තමානයේ විඥාන නාම රූප සලායතන පස්ස වේදනා. කර්මයේ ප්‍රතිඵල නෙමෙයිද? හොඳ ඊගාව භවයට හැදෙන්නේ. දැන් මේ භවයේ කර්ම කළොත් ඒත් හැදෙනවා විඥාන නාම රූප සලායතන පස්ස වේදනා ඊගාව භවයට. නාම රූප දෙකම හැදුනොත් එහෙනම් හේතු ප්‍රත්‍යයෙන් සකස් කරගත්ත දේ නැවත පිළියෙල කරගන්නවද? ආයි විඥානයක් ඕනේද? ආයි නාම රූප දෙකක් ඕනේද? ආය ආයතන හයක පහළ වීමක් ඕනේද? ඒකට ස්පර්ශායකුත් ආයතන හය පහළ වුණොත් ඉතින් ස්පර්ශාය සිද්ධ වෙනාම තමයි විඳීම් හයකුත් තියෙනවා. හොඳයි දේවා. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ පරීක්ෂණය තුළින් තීරණය කරන්න පරීක්ෂණයක් කරන්න ඒකට කියන භාවනා කියලා බුද්ධියෙන් කරන්නේ පරීක්ෂණේ බුද්ධියෙන් කරන පරීක්ෂණයටයි භාවනා කියන්නේ. පරීක්ෂණය තුළින් හොයාගන්න මේකට නැවතත් කැමති වෙනවද නැද්ද? කැමති වෙනවා නම් තණ්හාව. කැමැත්ත අයින් කරගත්තා නම් තෘෂ්ණාව අවසන්. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. උපාදාන නිරෝධා භව නිරෝධෝ. භව නිරෝධා ජාති නිරෝධෝ. ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේම දුක්ඛ දෝමන සුපායාස නිරුච්ඡanti මෙන්න දුක්ඛදී අවසානය නිමාව නැවත නෑ ආයි ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස හැදුවොත් කර්ම හැදුවොත් සසරින් නිවෙනට බණ කියන්නේ සසරට බණ කියන්නේ කර්ම හදාගෙන මේවා භුක්ති විඳිනවා පේන්නේ නැද්ද විඳින දුක් කවන්න ඕනේ, පොවන්න ඕනේ, නාවන්න ඕනේ, නිදි කරවන්න ඕනේ, නැගිටවන්න ඕනේ, ඇවිද්දවන්න ඕනේ, ආහාර පාන වලින් නිරන්තරයෙන් ඇතුල් කරන්න ඕනේ, සතා සර්පයාගෙන් පරිස්සම් කරගන්න ඕනේ, සීත උෂ්ණ වලින් පරිස්සම් කරගන්න ඕනේ, බෙහෙත් සපයන්න ඕනේ. මොන වදයක්ද? මේ නාම රූප දෙකට මේ ටික කාලයක් තියාගන්න. ටික කාලයක් කියන්නේ කොච්චර කාලයක්ද? චිතක්ෂණ 17ක් එක චිතක්ෂණයක්. තියාගන්න තමයි දඟලන්නේ. එයි රූපේ කාශ චිතක්ෂණ 17යි තත්පරයක් ලක්ෂයකට බෙදුවා ඊටත් වඩා කෙටි කාලයක් ඇති වෙලා නැති වෙනවා. සිතේ ආශ එක චිතක්ෂණයයි ඒ 17 නුත් එකයි ඒ කාලය තුල ඇති වෙලා නැති වෙලා යනවා. ඒක රැක ගන්න තමයි දඟලන්නේ. තව චිතක්ෂණ 17ක් ආ චිතක්ෂණයක් තුල පවත්තන්නේ. නෙමෙයිද කැමැත්ත තණ්හාව තෘෂ්ණාව බැඳීම ආසාව නේ බුදුරජාන් වහන්සේ අතහැරියා අතහැරලා පෙන්නුවා අපට රහතන් වහන්සේලා තැහැරියා. අපි තාම අපි තාම අල්ලගෙන ඉන්නවා. තාම අල්ලගෙන ඉන්නවා නම් අපි එහෙනම් ආයි දුකට නෙමෙයිද අපි වැටෙන්නේ. එහෙනම් හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නැවත හදනවද? හැදවනවා නම් කර්මයයි හදන්නේ. නැ කර්මශය ඥාන. කර්ම අවසන්. ତර සංකාර නිරෝධා විඥාන නිරෝධෝ සංස්කාර නිරුද්ධණං ප්‍රතිසන්දි විඥානයක් නෑ එතනින් ප්‍රවෘතිය අවසන් ඒ තමයි ස්කන්ධ පරිණිරවාණය හැබැයි ඒකට අවිද්‍යා තණ්හා උපාදාන කියන ක්ලේශ පරිණිරවාණය ඉස්සෙල්ලා සිද්ධ කරගෙන ඉන්න ඕනේ ඒතර අවිද්‍යාව කියන ක්ලේශයත් තණ්හාව කියන ක්ලේශයත් උපාදානය කියන ක්ලේශයත් තියෙන තාක්කල් කර්ම කරනවා මත කර්ම කරනවා කයෙන් කර්ම කරනවා වචනයෙන් කර්ම කරනවා හතරක් බොරු කියනවා කේලම් කියනවා පරුෂ වචන කියනවා වැඩකට නැති හිස් දේවල් කතා කරන සිතෙන් කරනවා තුනක් අධික ලෝභයේ තියෙනවා ද්වේෂයේ තියෙනවා මිත්‍යා දිටි දස කුසල දැන් එතකොට රාතන් වහන්සේට තිබ්බද දස කුසල් වලින් එකක්වත් කර්මනේ කර්මශය පැහැදිලිද කියන එක ඒතර දැන් මේ කරුණු ටික අපි सिद्ध කරගන්න ඕනේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ ළඟට යන්න ඕනේ. බුදු වෙනකන් ඉන්න ඕනේ. දැන් මේ භවයේ එහෙම නැත්නම් ඊගාව භවයේ ඊගාව භවෙත් පුළුවන් ගැටලුවක් නැහැ. කැමති නම් ඊගාව භවෙත් පුළුවන්. හැබැයි කැමති නම් 2022ෙත් පුළුවන්. කැමති නම් 2021ෙත් පුළුවන්. එයි මේකට වෙලාවක් නැහැ. අවශ්‍ය කරන්නේ සතිය හා යෝනිසෝ මනසිකාරයයි. සම්මා සති හොඳ සිහියෙන් ඉන්නේ. යෝනිසෝ මනසිකාරය මන අනුවන. මගේ සිත තුළ කෙලෙස් උපදින්න මන් දෙන්නේ ලෝභයට මන් සිත තුළ ඉඩ දෙන්නේ යෝනිසෝ මනසිකාරයෙන් අයින් කරනවා. සිහියෙන් මං ඉන්නේ. සිහිය පිහිටවල සතිපට්ඨාන. තොර ලෝභයක් එනකොට සිතෙන් අයින් කරා. ද්වේෂයක් එනකොට සිතෙන් අයින් කරා. දිට්ඨියක් එනකොට, මානයක් එනකොට, විචිකිච්ඡාවක් එනකොට නෑ මේ හේතුඵල දර්ශනය තුළ විචිකිච්ඡාවක් වෙද්දි. විචිකිච්ඡාවකට ඉඩ නැහැ හේතුඵල දර්ශනය තුළ. හේතුඵල නොදැන නොදකින තාක්කල් විචිකිච්ඡා. මමද මම නෙමෙයිද? කවුරු වෙලා හිටියද? කොහොම හිටියද? කවුරු වෙලා කොහොම වුණාද? සැකයක් තියෙනවා. වර්තමානයේ මමද මම නෙමෙයිද? කවුරු නාද? කොහොම වෙයිද? කොහොම වෙලා කොහොම වෙයිද ඊගා භවයට? පුච්චලයක් නැහැ. නාම ධර්මයන් රූප ධර්මයන්ට ප්‍රත්‍ය වෙනවා. රූප ධර්මයන් රූප ධර්මයන්ට ප්‍රත්‍ය වෙනවා. ඒ රූප ධර්මයන් නාම ධර්මයන්ට ප්‍රත්‍ය වෙනවා. නාම ධර්මයන් නාම ධර්මයන්ට ප්‍රත්‍ය වෙනවා. නාම රූප ඕනොන්ට ප්‍රත්‍ය වෙනවා. ඕනොන්ට උපකාර වෙලා ඇදගෙන යනවා. හැබැයි අපි රැවටිලා ඉන්නවා පුජ්‍යලේ කරන් යනවා කියලා. නෑ. සිත හා සිතුවිලි තියෙනවා අනිත් සියල්ල සතර මහා ධාතු. මුළු විශ්වයම ඔච්චරයි. සිත හා සිතුවිලි නැද්ද? ඒවා ක්‍රියාත්මක කරනවා සතර මහා ධාතු. සිත හා සිතුවිලි විසින්. නාම ධර්මයන් විසින් රූප ධර්මයන් මෙහෙවනවා. නැගිටින්න කියන්නේ සිත. වාඩි වෙන්න කිව්වෙ සිත. ඇවිදින්න කියනනම් ඒ සිත. වැතිරෙන්න කියනනම් ඒ සිත. ඇඳුම් මාරු කරන්න කියන්නේ සිත. නාන්න කියන්නේ සිත. හිස පීරන්න කියන්නේ සිත. සිත නැත්තම් එකක්වත් කරන්න පුළුවන්. නාම ධර්මයන් විසින් රූප ධර්මයන් මෙහෙවනවද? ද මම කරන ක්‍රියාවක්ද? කෑම කන්න කියන්නේ සිත එපා කියන්නේ සිත. නැද්ද? හිතුනොත් කනවා නැත්තම් නේ මට එපා. ඒ සිත නෙමෙයිද කියන්නේ? එහෙනම් නාම ධර්මයන් විසින් රූප ධර්මයන් මෙහෙවන. ඔව්ද නැද්ද? හැබැයි අපි වරදවා දික්ටියක් දාගෙන තියෙනවා අපේ සිතට මම තමයි කරන්නේ මේවා. බලන්නෙත් මම අහන්නෙත් මම ගඳ සුවඳ දැනෙන්නෙත් මට රසත් මට සීත උෂ්ණ දැනෙන්නෙත් මට කල්පනා කරන්නෙත් මම දාගෙන නැද්ද හදාගෙන නැද්ද එතකොට දික්ටි නේද එහෙනම් එතකොට දැන් මනස මනස කියන්නේ විඥානය හේතු ප්‍රත්‍යයෙන් හටගත් ධර්මතාවය. පෙර භවයේ කර්මයයි. වර්තමානයේ නාම රූප පත්‍ය විඥාන. වර්තමානයේ අපි විඳිනවා හඳුනා ගන්නවා සිත බලවත් වෙනවා. නාම ධර්ම තුනයි. ඒ නාම ධර්ම තුන ක්‍රියාත්මක වෙන්නේ මේ රූප ධර්මයත් එක්ක ශරීරේ අභ්‍යන්තරේ රූප ධර්මත් එක්ක. නාම රූපච්ච විඥාන. ඒ නාම රූප ක්‍රියාත්මක ඒ නාම රූප ධර්මයන් ක්‍රියාත්මක වෙන තාක්කල් විඥාණයට පැවැත්මක් තියෙනවා. ඒතකොට හේතු ප්‍රත්‍යෙන් හටගත්තේ පෙර භවයේ මූල හේතුව කර්මයයි. ඇයි කර්මය කිව්වේ? සංකාරත් එක්ක පැටලිලා ණයාවේ මනස. සංස්කාර කිව්වේ කර්මවලට. පෙර භවයේ කර්මවලත් එක්ක පැටලිලා නෙමේද මේ භවයට ආවේ මනස? ආ එහෙනම් එතකොට හේතු මූල හේතුව කර්මය නෙමෙයිද? මූල හේතුව කර්මයයි. වර්තමානයේ නාම රූප දෙක නෙමෙයිද ප්‍රත්‍ය? වර්තමානයේ නාම රූප දෙක ප්‍රත්‍යයයි. එහෙනම් හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නැවත පිළියෙල කරගන්නවද අපි? විඥාණයට කැමතිද? කැමති නම් තණ්හාව. සිතට කැමති චක්කු විඥාණයට කැමති. මොකද නැත්තේ? හොඳ රූප බලන්න කැමති නැද්ද? මිහිරි ශබ්ද අහන්න කැමති නැද්ද? ඉතින් සෝත විඥාණයට කැමති. හොඳ සුවඳවල් ආග්‍රහණය කරන්න කැමති නැද්ද? එහෙනම් තණ්හාව ශේ කළා. කැමතිනම් හදනවා විඥානය. මිහිරි රසයන්ට කැමති නැද්ද? ජීව විඥානය. ඒ විඥානයට කැමති. සීතල වෙලාවට උෂ්ණ උෂ්ණ වෙලාවට සීතල ඒ සිතටත් කැමති. ඒ විඥාණයට ආ එහෙනම් කැමති කියන්නේ තෘෂ්ණාව ඊගා භවයටත් හදනවා. එතකොට හේතු ප්‍රත්‍යයෙන් සකස් කරගත්ත දේ නැවත පිළියෙල කරනවා. ඒ කර්මයයි. එයි සිතට කැමති. මනසටත් කැමති, බාහිර අරමුණු වලටත් කැමති. මේ දෙක නිසා හැදෙන සිතට මනෝ විඥාණයටත් කැමති. කැමති කියන්නේ චන්දරාගයයි. කර්ණ තුන එකතු කරන ස්පර්ශය මනෝ සංපස්ස, මනෝ සංපස්සජා වේදනා, කොසඤ්ඤා අන්න ගන්න. ඒවටත් කැමති. ඒතර කර්ම සකස් වෙනවද නැද්ද? ලෝභය සිතේ උපදින ධර්මතාවය. මනසේ උපදින්නේ. කැමති. එහෙනම් අන බුදුරජාන් වහන්සේ දේශනා එහෙනම් හේතු අයින් කරන්න. දැන් හේතුව කොතනින්ද අයින් කරන්නේ? තණ්හාවෙන් අයින් කරන්න පුළුවන්. උපාදානෙන් අයින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් සංස්කාර වලින් අයින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ආශ්‍රව වලින් අයින් කරන්න පුළුවන්. කාම ආශ්‍රව කාමයන්ට ඇලෙනවා. භව ආශ්‍රව භවයන්ට ඇලෙනවා. දිට්ඨිආශ්‍රව දිට්ඨි වලට ඇලෙනවා. අවිජ්ජාශ්‍රව. අවිද්‍යාව තියෙන තාක්කල් කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨිආශ්‍රව හට ගන්නවා. එතන සිත හට ගන්නවද? මහණෙනි තණ්හාව එතන ලගිනවා. තණ්හාව එතන පළපදියම් වෙනවා. පළපදියම් වෙලා අර හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නැවත නැවත නැවත පිළියෙල කරනවා. ඒ පිළියෙල කරන්නේ පුච්චලයක් නෙමෙයි නාම රූප දෙකක්. නැ කැමති පුජ්‍යලේකුටද හැබැයි නෑ එහෙම එකක් ලෝකේ එහෙම දෙයක් ලෝකේ නෑ නාම රූප දෙකක් තියෙන්නේ හොඳට පරීක්ෂා කරලා බලන්න හොයලා බලන්න එහෙනම් නැවත පිළියෙල කරගන්නේ නැත්තම් එතන ඉවරයි සසරින් නිවනට බණ කිව්වේ ධර්මදේශනාව අවසන් කරනවා පැහැදිලිද කියන්නේ පටිච්චසමුපාදයෙන් ආශ්‍රව වලින් අයින් කරන්න පුළුවන් සංස්කාර වලින් අයින් කරන්න පුළුවන් තෘෂ්ණාවෙන් අයින් කරන්න පුළුවන් උපාදානෙන් අයින් කරන්න පුළුවන් කැමැත්තෙනකින් අයින් කරන්න හැබැයි ඒක ධර්මතාවය අයින් කරන්න තියෙනවා ආශ්‍රවව ශේකලත් ඉවරයි ප්‍රවෘත්තිය කර්ම ශේකලත් ප්‍රවෘත්ති ඉවරයි තෘෂ්ණාව ශේකලත් ප්‍රවෘත්ති ඉවරයි උපාදානය අයින් කරගත්තත් ප්‍රවෘත්ති ඉවරයි කාම උපාදාන භව උපාදාන ditthi උපාදාන අන්තවද උපාදාන ඒ උපාදාන හතර අයින් කරගත්තද ඒත් ප්‍රවෘත්තිය වැටෙනවා තණ්හාව අවසන් කළාද ඒත් ප්‍රවෘත්තිය පැවැත්ම වැටෙනවා. ප්‍රවෘත්තිය කියන්නේ පැවැත්ම. සංස්කාර අවසන්ද කර්මක්ෂය ඥානෙ උපදවද ඒත් ප්‍රවෘත්තිය වැටෙනවා. ආශ්‍රකේ ෂය ඥානෙ උපදවද ඒත් ප්‍රවෘත්තිය වැටෙනවා. ඒ නිවනයි. ප්‍රවෘත්තිය තියෙන තාක්කල් සසරයි. හැබැයි ඒ සසරෙදී සසර කැමතිනම් ජරා මරණ වලටත් කැමති වෙන්න වෙනවා. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස වලටත් කැමති වෙන්නම වෙනවා. අකමැති වෙලා වැඩක් නැහැ. ඇයි? ලැබෙනවා. ඉතින් ලැබෙන දෙයක් අකමැති වෙලා වැඩක් නැහැ. කැමැත්තෙන්ම ගන්න තමයි වෙන්නේ. ජරාවටපත් වෙන එක කැමැත්තෙන් ගන්න වෙන්නේ. අකමැති නම් මොකද කරන්න කියන්නේ? හේතු අයින් කරන්න කියනවා. ඒ අයින් කරන්නේ දුකෙන් නිදහස් වීමක් ඒ තියෙන්නේ. දුකටනේ අපි අකමැති. එහෙනම් අර ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ප්‍රියයන්ගෙන් වෙන්නේ අප්‍රියන එක්වීම කැමැති දෑ නොලැබීම අකමැති දේවල් ලැබීම අපි කැමැතිද අකමැතිද අකමැති ඇයි ඒවා දුක් එහෙනම් ඒන් අයින් කරගන්න දුකෙන් නිදහස් වෙන්න ඒක සත්‍යයක් ඒ දුක්ඛාරය සත්‍යයි ඒතර හේතුව චන්දරාගයේ සමුදාරය සත්‍යයි චන්දරාගයේ සහමුලින් අවසන්ද ඒ නිවනයි මහණෙනි ඊට යන මාර්ගයක් මම පෙන්වලා තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීල සමාධි ප්‍රඥා මේ පියවර තුනයි තියෙන්නේ. දැන් දෙකක් තියෙනවා මම දන්නවා. පියවර දෙකක් තියෙනවා කට්ටික. සීලයක් තියෙනවා. ධර්මයේ හොඳට අහලා තියෙනවා නම් සමාධියක් තියෙනවා. මේ තව එකයි අවශ්‍ය නැහැ. දැන් එක තමයි එකට තමයි බණ කිව්වේ. ඒ මොකටද? ප්‍රඥාවට. ඒකනේ දවශ්‍යම එක.